නැවතත් අහනවා මේ ප්‍රිය අප්‍රිය බව අරියතුන් වහන්සේට දැනෙනවද කියලා. එහෙනම් මෙතන අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රිය අප්‍රිය එක කියන එක අරිහත් වුණා කියලා නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි මෙතන තේරුම් ගන්න ඕන මේ සත්වයේ පුජ්‍යලයේ කැඳගෙන මේ ධර්මයේ කතා කරන්න ගිහිල්ලා ඒ පටලෝගෙන තියෙන වරද්දගෙන තියෙන්නේ. එහෙනම් මෙතනදී බලමු මේ අතීතයේ පුඤ්ඤාභි සංකාරයක අපුඤ්ඤාභි සංකාරයක හේතුකාරක වුණා වූ ගතියක ඵලයක් වශයෙන් තමයි මේ මොහොතේදී මේ ප්‍රිය අප්‍රිය බව දැනෙන්නේ. මේක පෘතජ්ජනේකට නෙවෙයි මාර්ගඵල ලැබුවත් අරිහත් වුණත් සම්මා සම්බුද්ධ වුණත් මේ විපාකයේ එලෙසින්ම තියෙනවා. මේක කාටවත් නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ විපාකේ කාටවත් අයිති එකක් නෙමෙයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන අර හේතුඵල වශයෙන් මේක ගලපලා. අන හේතුවක ඵලයක් වශයෙන් හේතු එකතු වෙන්නේ යම් තැනකද ඵල වශයෙන් මේ විපාකේ ලැබෙනවා. මේ විපාකය කියන එකත් පොදු සංකල්පයක් නොවනව පැහැදිලි කළා. මේකත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එහෙනම් නානාත්ම සංකාර හදලා මේ මොහොතේදී නානාත්ම විඥාන පහල කරන නානාත්ම සංඥා වාසේ. එහෙනම් මේ විපාක ලෝකේ පොදු දෙයක් නොවන බවත් මේක කෙනාගෙන් කෙනාට වෙනස් දෙයක් බව තේරුම් ගන්න. එහෙනම් මේ හේතුවක ඵලයක් වශයෙන් ගොඩනගලා දෙන ප්‍රිය බව අප්‍රිය බව කියන එක අරිහත් උනත් දුරු කරන්න බෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රිය එක අප්‍රිය එක කාටවත් අයිති නෑ. මේක හේතුඵලයි. මෙන්න මේ ප්‍රිය එක අප්‍රිය එක අවිද්‍යාවෙන් යුක්තව මට අයිති මට අයිති කියලා මැනලා නිගමනය කළා මොකද්ද කරන්නේ මෙන්න මේ සංකත වූ ස්වභාවය සකස් වෙන්නා වූ ස්වභාවය හේතුඵල වශයෙන් අන්න මේක අபிසංකරණය කරනවා. මේක අபிසංකරණය කළා මොකද්ද කරන්නේ යලි යලිත් යලි යලිත් මොකද කරන්නේ අර සංසාර ගමනට ඉවහල් වන්නා වූ හේතුකාරක වන්නා වූ මේ චන්ද රාගය ගොඩනගනවා එහෙනම් මෙතනදී අපි තේරුම් ගන්නවා දැන් අපි හිතමු මේ විදිහට උපමාවක් අරගෙන. අපි හිතමු වම් අතයි දකුණු අතයි එකතු කරලා අප්පුඩියක් ගහනවා. හැබැයි වම් අතයි දකුණු අතයි එකතු කරලා අප්පුඩියක් ගැහුවට පස්සේ හඬ ඇහෙනවා අප්පුඩිය හඬ. හැබැයි අප්පුඩිය හදන්න හැකියාවක්. ඒ කියන්නේ අප්පුඩිය හඬ දකුණු අත ඇතුලේ තිබුණෙත් නැහැ වම් අත ඇතුලේ තිබුණෙත් නැහැ. හැබැයි මේ දෙක එකතුනේ කොතනද අන්න හඬ ඇහුණා. අන්න ඒ ආකාරයෙන් අපි තේරුම් ගන්න ඕනේ ඇහැයි ඇහැයි රූපය එකතු වෙන්නේ යම් තැනකද. කනයි ශබ්දය එකතු වෙන්නේ යම් තැනකද. මෙන්න මේ ආකාරයෙන් මොකද්ද වෙන්නේ? අන්න එතනදී ප්‍රිය මధుර බව, අප්‍රිය අමధుර බව පහළ කරන්නා වූ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිව්‍යා විඤ්ඤාණ ආදී වශයෙන් පහළ වෙනවා. මේක සංකාර නානාත්වයට අනුව විඤ්ඤාණ නානාත්වය නිසා අන්න විවිධ වූ ස්වභාවයෙන් ප්‍රිය අප්‍රිය බව අතර වෙනසක් තියෙනවා. මෙන්න මේකයි ස්වභාවය. මේකෙන් හේතුඵල වශයෙන් ගොඩ නගින ක්‍රියාවලියක් මිසක මේ ආස්වාද තියෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ කියලාවත් මේක තියෙන්නේ රූපය තුල ශබ්දය තුල ගන්ධය තුල රස තුල ස්පර්ශ තුල කියලාවත් ගන්න බෑ. අන්න මේකේ හේතුඵල වශයෙන් ගොඩ නගනවා. එහෙනම් අපි තේරුම් ගන්නවා මේ හේතුඵල ධර්ම තමයි මාර ධර්මතාවය. මෙන්න මේ මාර ධර්මතාවය අපි මොකද්ද කරන්නේ මට අයිති මට අයිති කියලා පනව ගත්තා. දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රිය බව අප්‍රිය බව කුණු ගතියක් නා. අරිහතුන් වහන්සේලා කුණු ගතිය තියෙනවාද කියලා. අපි තේරුම් ගන්න ඕන අරිහත් වුණා කියලා කියන්නේ මේ මායයටයිදී පැවැත්ම මායයට බාර දීලා නිදහස් වුණා මිසක මේ කුණු ගතිය අයිතිවාසිකමක් කරලා අල්ලගත්තා නෙවෙයි. එහෙනම් අපි මෙතනදී තේරුම් ගන්නවා මේ ප්‍රියයි මధుරයි කියලා පහළ වෙන්නව ගතිය ඇතුලේ කුණු නැහැ. මෙන්න මේ කුණු හදන්න උපකාර වන්නව මාර ධර්මතාවය මේක. මේක මේ මායයට අයිති ධර්මතාවයක්. එහෙනම් මේ පෙබාසුර මට්ටම කියන එක මට අයිති මට අයිති නෙවෙයි. අර ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙලා හට ගන්නා වූ මෙන්න මේ පෙනීම කියන ස්වභාවය. අන මාර ධර්ම වශයෙන් අඳුනගත්තා මේ ආගන්තුක වශයෙන් මම මම කියලා මේක උපකිලිටි කරගෙන අවිද්‍යාවෙන් යුක්තව අන්න යන ගමන නිමාවටපත් වෙනවා. එනම් පෙබාසර හිතා මට තියෙනවා ඒ නිසා මම ප්‍රියයි අප්‍රියයි කියලා හදාගෙන කිලිටු කරගන්නවා කියලා ගත්තොත් එහෙම අන්න අපි විපාකේ වෙනස් කරන්න හදන්නේ මේ. විපාකයේ තුල තියෙන ප්‍රියාප්‍රිය බව නැති කරලා නිවන් දකින්න හදනවා. මෙන්න මේ ආකාරයට නිවන් දකින්න ගියොත් නම් අර විපාක ස්වභාවය දැනෙන්නේ නැති වෙන අසඤ්ඤ වෙන්න වෙනවා. එහෙනම් මේ නිවන් දකින්නවා කියන්නේ සංඥා නැති කරලා අසඤ්ඤ වෙනවා නෙවෙයි. අර හේතුඵල වශයෙන් ගොඩ නගන්නා වූ ක්‍රියාදාමය හේතුඵල වශයෙන් දැකලා අන්න ඒක මාර ධර්ම වශයෙන් දැකලා මාර න්‍යාය වශයෙන් දැකලා මෙන්න මේකට අත දාලා මෙන්න මේක කිලිටි කරගෙන අවිද්‍යාවෙන් සංසාර ගමන හදන යාන්ත්‍රණයෙන් මිදෙන එක නිදහස් වෙන එක තමයි මේ දහම් මැද පාල කර ගැනීම කියලා කියන්නේ. එහෙනම් අපි මෙතනදී හොඳට ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මේ ප්‍රිය එක අප්‍රිය එක කියන එක අරිහත් නෙවෙයි සම්මා සම්බුදු වුණත් මේක දුරු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේක සම්මා සම්බුදු කෙනෙකුටවත් පෘථජ්ජනයෙකුටවත් අයිති එකක් නෙමෙයි මේ ප්‍රිය මනාප එක අප්‍රිය අමුදුර එක. මේක හේතුඵල වශයෙන් ගොඩනගෙන ක්‍රියාවලියක් විතරයි. හේතුවක ඵලයක් වශයෙන් ගොඩ නගලා දෙනවා. මේ ප්‍රිය එක අප්‍රිය එක අහවල් තැන තිබුණා තිබුණා නෙවෙයි. අර හේතුව යෙදෙන්නේ කොතනද ඵලය ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක මොකද්ද කරන්නේ? අවිද්‍යාව තියෙන තාක්කල් අර වැරදි විදියට මැනලා මාන කරලා අபிසංකරණය කරලා අන සංකතේ අபிසංකරණය කරමින් සංසාර ගමනට ඉවහල් වන්නා වූ හේතුකාරක වන්නා වූ පංච උපාදානස්කන්ධය ගොඩ නගෙනවා. එහෙම නැත්නම් චන්ද රාගය ගොඩ නගෙනවා. මෙන්න මේක තමයි අපි දර්ශන මාත්‍රයට පත්වීම පිණිස අවබෝධ කරගත යුතු පුංචි ධර්මකාරණා. මෙන්න මේ ධර්මකාරණාව යම් කෙනෙක් දැක්කනම් එයා තේරුම් ගන්නවා. ඇහැයි රූපයයි එකතු වෙලා. නැත්නම් කනයි සද්දයයි එකතු වෙලා. දිවයි රසයයි එකතු වෙලා. ඊළඟට කයයි ස්පර්ශයයි එකතු වෙලා. නාසයයි ගන්ධයයි එකතු වෙලා. මනයි ධම්මයි එකතු වෙන තැනදී අන්න විපාක වශයෙන් පහළ කරන්නා වූ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ දිව්‍යා විඤ්ඤාණය තුල ප්‍රිය මధుර බව අප්‍රිය අමధుර බව තියෙනවා. හැබැයි මේ ප්‍රිය එක මధుර එක හේතුඵල වශයෙන් දැක්කනම් කොහෙවත් තියෙන එකක් නෙවෙයි අන සංකතු ස්වභාවය සකස් වන්නා වූ ස්වභාවයක්. මෙන්න මේක මාර ධර්ම වශයෙන් දැකලා මේක මම විදිහට දරාගෙන මේ අහවල් තැන තියෙන්නේ මේකෙන් මගේ හැ මගේ කන මගේ නාසය මගේ දිව පිනවන්න පුළුවන් කියන අන්න අර මුලාසහගත ස්වභාවයට වැටිලා අන්න අර සංකත වූ ස්වභාවය අபிසංකරණය කරමින් ගොඩ නගන්නා වූ චන්ද රාගයයි දුරු කරනවා එහෙනම් අපි දන්නවා සංකප්ප රාගෝ පුරිසස්සකාම. අන්න අපි මෙන්න මේ ආස්වාද කියන ගොඩ නැගෙන හේතුඵලය අපි මොකද්ද කරන්නේ? අර අහවල් තැන තියෙන්නේ අහවල් තැන තියෙන්නේ මාව පිනවන්න පුළුවන් කියලා සංකල්පිත වූ රාගයක් ගොඩ නගාගෙන මෙන්න මේ මුලාවටපත් වෙන ක්‍රියාවලියෙන් තමයි මිදෙන්න ඕන. එහෙනම් අපි තේරුම් ගත්තා නම් මෙන්න මේ ප්‍රිය එක මధుර එක තමයි අපිව කොටු කරන්න පහල කරන්නා වූ මුලාසහගත මිරිඟුව. මෙන්න මේක මිරිඟුවක් බව දැකලා මාර න්‍යායක් බව දැකලා මෙන්න හේතුඵල වශයෙන් දැක්කනම් අන්න එදාට අර රූපයේ කෙරෙහි සද්දයේ කෙරෙහි ගන්ධයේ කෙරෙහි රසයේ කෙරෙහි ස්පර්ශයේ කෙරෙහි තිබුණා නම් යම්කිසි චන්ද රාගයක්. එහෙනම් මේ චන්ද රාගය කියන්නේ සංකල්ප රාගයක්. අන්ධ වෙලා හදාගත්ත රාගයක්. එහෙනම් මෙන්න මේක අග්‍ර කරගෙන අන මුලාවටපත් වෙලා යලි යලි සංසාර ගමනට හේතුකාරක වන්නා විවහල් වන්නා වූ මේ අபிසංකරණය කිරීමේ ක්‍රියාවලින් මිදෙනවා. ඉතින් මෙන්න මේක මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. මේකයි හේතුඵල කියන්නේ. අන හේතුඵල ධහම දැක්කනම් හේතුඵල ධහමට අත දාලා අර හේතුඵල ධහම කුණු කරගෙන අර කුණු ගොඩේ නැගලා මුලාවටපත් වෙන එකෙන් නිදහස් වෙනවා. එරම් මේ අපි තේරුම් ගන්න ඕනේ පෙබාසර මිදන් චිත්තං ආගන්තුකේ උපකිලිටෙන උපකිලිට්ටන් කිය වෙන මොකටවත් නෙවෙයි. අර ඇහැයි රූපයයි චක්කු විඥානය එකතු වෙලා පේන්නා වූ පෙනීමට අර මායයට අයිති ස්වභාවය මම කියලා මුලාවටපත් වෙලා අවිද්‍යාවෙන් යුත්ව මැනලා මෙන්න මේ කුණු ගොඩට අත දාලා පෙල්ලිලා අර ගඳ ගසන ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ මාර ධර්ම මාර ධර්ම වශයෙන් දැනගත්තා නම් අන්න එතනදී අපි තේරුම් ගන්නවා මේ පෙබාසර හිත කාටවත් අයිති එකක්වත් කොහෙවත් තියෙන එකක්වත් නෙවෙයි. හිත කියන්නේ සංකත වූ ස්වභාවය සකස් වන්නා වූ ස්වභාවය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ පෙබාසර හිත කිලිටි කරගන්නෙම වෙන මොකක්වත් නිසා නෙවෙයි අර මම කියන අවිද්‍යාවේ වැරදි මාන්නේ මැනලා අන්න අර මාර ධර්ම තුලට රිංගලා මෙන්න මේකයි තේරුම් ගත යුත්තේ මේක නැවත නැවත විමසලා තෝරගත යුතු කාරණාවක්